ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මීරිගම බෝතලේ ඉහළගම කිනිතුලාගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය තල්ගම්වේ සුධීරානන්ද ස්වාමින් වහන්සේ අනුදුත් මීරිගම රැකිනා අපි මේ දෙවන බුදුදහම සෝමහ දෙවියන් රැකදේවා සරණයි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.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 විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමේති ඥානං හෝති ේන යාති වසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති පින්වත්නි දැන් මේ ධර්මානුශාසනාව සම්පූර්ණයෙන් මෙහි අන්තර්ගතය ගත්තොත් එමේ කෙලින්ම තියෙන සාසනයට අවතීර්ණ වෙච්ච කෙනෙකුගේ සීල සමාධි ප්‍රඥා පිරීම ප්‍රාථමික අවස්ථාවේ සිට ශාසනීය පරිසමාප්තිය කෙලවර කොට පවතින ක්‍රමය සාමාන්‍ය ඵල සූත්‍රය සිද්ධිය මේකයි අජහත් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවෙන් දයන්ද කොහොමත්ම ටිකක් පසුබැස්සා කරපු දේවල් සිහි වෙනකොට වක්‍රවත් හතුරුකම් කරා ඍජුවත් හතුරුකම් කරා සමීපචාරියටත් හතුරුකම් කරා ආනන්තරේ පාප කර්මයක් කරගත්තා. නිසා කොහොමත්ම පසුබහිනවා. ඔය බේබද්ද එහෙම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා ඉදිරියට එන්න බයයිනේ. ඒ වගේ තමයි. මේ පස්සේ කාලෙදි තින් මෙතුමට කල්පනා වෙලා එක අවස්ථාවක තමයි මේ ජීවක ආර්ය උතුමගේ මෙහෙයවීම මත අතරමැදි සම්බන්ධීකරණය මත ගියේ තනියෙන් යන්න බෑ. ඒ නිසා එන්නේ ගිය අවස්ථාවේදී තමයි මේ බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ධර්ම සාකච්ඡාව කෙලින්ම රහතුන් වහන්සේගේ මානසිකත්වයෙන් මෙන්න රහත් වීම සඳහා ජීවන ලෙස පුහුණු වෙන උතුමෙකුගේ ක්‍රියාකාරීත්වය විග්‍රහ කරන ධර්මානුශාසනාව සාමාන්‍ය ඵල සූත්‍රය. තේරුම ශ්‍රමණයන් වහන්සේ විසින් ලැබිය යුතු ඵලය ලබා ගන්නා වූ ඵලය කියන එකයි. ශ්‍රමණ ක්‍රමේ ඵලය ප්‍රතිඵලය. රජතුමා මෙතෙන් අවතීර්ණ වුණේ දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහැව්වා. ඉස්සරලා එන්න භයෙන් භයෙන් ආවේ. පස්සේ ළඟටම ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ එනකොටම කතා කරා. ඒතකොට අර තැටියම්ම ටිකක් නැති වෙනවනේ. ඊට පස්සේ තමයි එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරේ. මේ ස්වාමිනෝස මේ දැන් වඩ වැඩ කරන මිනිස්සයාට මේසෙන් වැඩ කරන මිනිස්සයාට හස්තයෙන් හිස්වන මේ හික්මවන මිනිස්සයාට අශ්වයන් හික්මවන මිනිස්සයාට ඒ කාලේ තිබෙන ප්‍රධාන වෘතීන්නේ ඒවත් ලැබෙනවනේ මේ ජීවිතේම වැටුපක් හරි අමුදරුවන් හරි පෝෂණය කරන් තවත් තවත් දේවල් ලැබෙනවා ඒ ඒ ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවාට පස්සේ ඒ වගේ මේ ශාසනය කොහොමද ප්‍රතිඵලයක් ලැබෙන්නේ? ඒකේ ශාසනය මෙලෝ ලැබෙන ඵලයක් ගැන කියන්න පුළුවන්ද කියලා. එතකොට දැන් මේ දන්නේ නැද්ද එතකොට බිම්බිසාර රජුරුවන්ගේ පුතා වෙලා එහෙම දෙයක්. තාත්තා දැනගත්තට පුතා නොදන්න තැන් පුතා දැනගත්තට තාත්තා නොදන්න තැන් ඕන තරම් තියෙන්නේ. දැනගන්නට පසුබිමක් සකස් වුණේ නැහැ සත්පුරුෂ සංසේවනයත් එක්කලා. නිසා එහෙවුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඔයත් අහලා නැද්ද? ඔයත් ඔය අප තවත් පඬිතුයෝ ඉන්නේ. ඔයත් ළඟට ගිහිල්ලා ඔය ප්‍රශ්නේ අහලා නැද්ද? අහලා තියෙනවා නම් කියන්න කැමති නම් කියවා. පස්සේ කියවා ඉතින්. මේ ගියා තමයි ඉතින්. පූර්ණ කාශ්‍යප ගාවට ගිහිල්ලා පිබුදුන් අපි රහත් කියන නිසා ඇහැව්වා මහ පිරිසක් ඉන්නවා කිකේ මේ ළඟ ඉන්න ඇත්ත මට කියලා මං ගිහිල්ලා ඇහැව්වා මේ මේ මෙලොවදි ලබන ඔබ වහන්සේලාගේ උග්‍ර ප්‍රතිපත්ති මාර්ගයෙන් මෙලොව ලබන ප්‍රතිඵලය මහරජා ගංගානංගගේ මුලින් ඉඳලා අද යනකල් මිනිස්සු පේරි කරලා කප කප ගියත් කොට කොට ගියත් ඔය කෙනෙක් සිද්ධ වෙන පාපයක්වත් කුසලයක්වත් හෝ මොකක්වත් නැහැ. මක්කලේ ගෝසාල ගාවට ගිහිල්ලත් ඒවා. එයත් ඊට නොදෙනි කතාවක් සත්‍යවාද විමුක්තියට මොකක්වත් මාර්ගයක් නැහැ. විමුක්තිය ලැබෙනවා නිකන් ගියාට පස්සේ කාටවත්. අජිත ගාවටත් ගියා. එයා කියන්න පටන් ගත්තා නෑ මේ නැරෙනට පස්සේ උපදින්නේ නෑ. විකාරකාරී විකාර කතා. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ඇහැල් වෙන එක. මං හැ මෙලව ලැබෙන ප්‍රතිඵල ඒගොල්ලෝ කටපාඩම් කරලා තියෙන මට කියනවා. සේයතාපි භන්තේ අම්බංවා පුට්ටෝ ලබුජම් බාචරයේ ලබුජම් පුට්ටෝ අම්බංවා බාචරයේ. අඹ ගහ ගැන අහනකොට කොස් ගහ ගැන කියනවා වගේ උත්තර හම්බුනේ. ඉතින් මේ මගේ විජිතේ රටේ එන ශ්‍රමණ බ්‍රාහමණයෙක් පන්නලා දාන්න මම ඉතින් සතුට වෙන්නෙත් නැතුව රණ්ඩු වෙන්නෙත් නැතුව කියන්නෙත් නැතුව ආවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ උතර කියලා දුන්න බොහොම කෙටි. ඉතා සරලව කිව්වා. සරලව කිව්වා මහරජා මේ ශාසනයේ ශ්‍රමණ ඵලය කියලා ගත්තාට පස්සේ ඕන මෙහෙම ශීර්ෂ කීපයකින් කියන්නම් කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඔය ඇත්තගේ 16 ඉන්නවනේ. ඔය ඇත්තගේ ඈතට මේ ආදායම් සත්ත්වලගේ ගොවිවාදී ඇත්තෝ ඉන්නෝනේ. ඒත් යම්කිසි වෙලාවක මේ රජතුමත් මිනිස්සේ මාත් මිනිස්සේ මේ මිනිස්සයා මා පුදුම විදියට සැප විඳිනවා නම් දහදොක් විඳිනවා. ඒක මොකක් කර හේතුවක් තියෙනවා. මොකක් කර හේතුවක් තියෙනවා කියනකොට ඒ වෙනකොට කර්මයේ ඵලය කියන ඒ තේමාව මේ ජන සමාජයේ ප්‍රචලිතව තිබුණා. පුද්ගල ජීවිතයකට සැප දුක් පැමිණීම සඳහා පෙර කර්ම ජීවිතවලදී කුසල අකුසල කර්ම බලපානවා කියන ඒ භූමිකාව තිබුණා. ඒ තුලින් තමයි හිතුවේ මේ ඒ නිසා මේ මේ එයා කරපු කුසල් එයාට විපාක දෙනවා මා කරපු අකුසල් මට විපාක දෙනවා මිනිස්සු වශයෙන් එකට හිටියට. හොඳයි හිතෙච්ච විදිය. එහෙම කියලා දැන් මේ අත්තු මේ ආසනෙ පැවිදි වෙනවා. ඉතින් ඕක පැවිදි වෙච්ච එක අහලා ඔයත්තන්ට නිල අත්කාරයෝ කියොත් මන්න වැඩේ. 16 දැන් අන්න මහාන වෙලා ඉන්නවා. අන්න වැඩි ආදායම් උපයාලා දුන්න මිනිස්සු ගොවියාංග දැන් මහාන වෙලා ඉන්නවා. වෙනදා වගේ කතා කරනවාද ඔයත් මේ කො එතන එන්නේ කියන්නේ? මගේ බැල බිවරකම් කරන්නද? කුඹුර වැඩ කරන්න එන්නේ කියන්නේ? නෑ එහෙම කරන්නේ නෑ. පච්චුට්ඨේයමාපි පච්චුට්ඨේයාමපි අභිවාදේයමාපි කේකේ දැන් එතුම කියන නෑ නෑ වඳිනවා උපස්ථාන කරනවා ගොඩක් දේවල් කරනවා කියලා කියවා ඕක සමන ඵලයක්. ඕක මහානකමේ ප්‍රතිඵලයක් කියනවා. දැන් අද වාගේ අර සිරිතට වැඳීමක් නෙමෙයිනේ. ඒ වඳින්නේ ඒ වඳින්නේ ගුණේ සලකලා. මේ උතුම් සාංශනීය ප්‍රවිදේලා ඉන්න මේ විශාල අපට බැරි දෙයක් කරන බ්‍රහ්මචර්යාව මුල් කොටගෙන තව ලොකු දෙයක් කරන ශික්ෂණයක් කරනවා. ඒ ශික්ෂණය මතයි වඳින්නේ අර නිකම්ම වඳිනවා නෙමෙයි. ඒතකොට එහෙම බුදුරජාණන් වහන්සේ ඒක ඵලයක් නෙමෙයි. නෑ නෑ ඵලයක් තමයි ඵලයක් තමයි. ඊට වඩා හොඳ ප්‍රතිඵල කියන්න පුළුවන්ද? පුළුවන්. අන්න එතකොට තමයි කියන්නේ මේ ශාසනයට ඇවිදි වෙලා කෙලින්ම අර සීලේ ඉඳලා සීලේ ඉඳලා අරහත්ත්වයේ කෙලවර කොටගෙන පුද්ගල ජීවිතයක ශික්ෂණීය ශාසනානුලෝමික විස්තර කරගෙන විස්තර කරගෙන එනවා. ඒ කියන්නේ කෙලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා අවතීර්ණ වෙන කෙනෙකු පැවතිය යුතු පරාසය පිළිබඳව තමයි මෙතනින් කියවෙන්නේ. බුද්ධ වචන එකක්වත් චතුරාර්ය සත්‍ය මුසුන වූ නැහැනේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට පෙළ ගැහෙන කෙනෙකුගේ අවබෝධ කළ කෙනෙකුගේ කර කරපු කෙනෙකුගේ මානසික ව්‍යුහය විග්‍රහ වෙන නිසා බුද්ධ ආගම තේරුම් ගැනීමට බුද්ධ ආගමේ ප්‍රතිඵල ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට මෙතන ඔක්කොම ටික තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ විස්තර කරගෙන එන අර විදිහට දේශනා කරනවා මහරජා ඒ විදිහට මේ ශාසනය පැවිදි වෙලා යම්කිසි කෙනෙක් මේ කාමඝාතයනුත් වැළකෙනවා અભේදාන දෙනවා. සොරකමනුත් වැළකෙනවා අනිත් පැත්තේ හොඳ දේවල් කරනවා. බ්‍රහ්මචර්යාවම රකින්නවා පංචශීල මාර්ගම නෙමෙයි. බොරුවක් නෑ, කේලමක් නෑ, සැඩපරුස වචනයක් නෑ, හිස් වචනයක් නෑ, ඕපදූපයක් නෑ. අනිත් පැත්ත ඔක්කොම හොඳ පැත්ත තියෙනවා. එයින් අනිත් පැත්ත. ඒ සීලස්කන්ධය. විකාල භෝජනයක්වත් නැහැ, මිල මුදලක්වත් පිළිගැනීමක්වත් නැහැ. එහෙම කියලා සීලේ කොටස් ශීර්ෂ තුනක් යටතේ විස්තර කරනවා. ඒ ඒ ඒ ඒ උතුමගේ මූලික ස්තරය, ශාසනයේ පැවිදි වෙච්ච උතුමගේ ස්තරය ටික ටික ටික ටික ගැඹුරු කර කර සියුම් කර කර ඉස්සහට එනවා. ඒතර දැන් මේ සීලය ශීර්ෂ තුනකින් විස්තර වෙනවා, විස්තර වෙනවා. ඒක තුල කෙලින්ම පවතින්නේ දැන් අර ප්‍රාතිමෝක්ෂයේ තියෙන උපසම්පදා සීලයේ තියෙන 220ක් මෙතන නැහැ. හැබැයි ඒ 220 මේ 20ම අන්තර්ගතය මෙතන තියෙනවා. කෙලින්ම ඉස්සරලම කියන්නේ ලෝභ දේශමෝ වැඩෙන ක්‍රියාකාරකම් වලින් වෙන් වෙලා අලෝභ දේශමෝ වැඩෙන ක්‍රියාකාරකම් වලින් සක්‍රිය වෙනවා. ඊළඟට ඊළඟට තියෙනවා ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණය මේ විදිහට එක එක ශාසනවල පැවිදි වෙලා කටනිකම් කරනවා. රැකියා කරනවා. ගොරකම් කරනවා, අංජන හිලි බලනවා, තිරිසන් කතා කරනවා, නැටුම් ගැයුම් මාන්දිය කරනවා, බලනවා. මේ ශාසන වාක්‍යයක් කියන ඒවා කරන්නේ නැහැ. ඒවා කරන්නේ නැහැ. කුහකකම් කරනවා, නැති ගුණංග යනවා, ඇති අගුණ වහනවා. එකකින් ක්‍රමෙන් කාය වචනෙන් වැරදිකම් කරනවා. යටත් පිරිසෙන් මේ ශාසනයේ ඉන්න කෙනා ගහ කොළයක්වත් කඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අර ප්‍රාත්මේ තමයි ලෝකයාගේ තිබුණනේ මේ ගස් වලන් වලට ගස් වලන් වලට පණ තියනවා කියලා. ජීව සංඥා භික්ඛවේ මනුෂ්‍යා රෝක්ඛස්මි ගස් කොළන් වලට පණ නැහැ. නමුත් ඒ කාලේ මිනිසුන් අතර තිබුණා ගස් කොළන් ඒකීන්ද්‍රිය ප්‍රාණීන් කියලා. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තමයි යම් කිසි වෙලාවකදී ඒක ස්වාමීන් වහන්සේලාගේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා බාධාවක් වෙන්නේ නැත්නම් කෙලෙස් වැඩි මොකුත් වෙන්නේ නැත්නම් ඒ වගේ අවස්ථාවක ලොකු ආందోලනයක් ජන සමාජයේ සම්මතයක් තියෙනවා නම් එතනදි මධ්‍යස්ත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතනේ පනත ශික්ෂාපදයේම තියෙන භූතගා පාඨයතා පාචිත්‍යං. ගස්වැල් ආදී කපන්න කොටන්න ඒවා බෑ. ඉතින් මේක මේ මේ සීලය තුල ඒක මේ ඒකාන්තින් අකුසල් සිතකින් සිද්ධ වෙනවා කියලා දෙයක් නෑ. ගහකොලයක් ඇරුවට මේ රෝග දේශ මොහ වැඩනෝයි. නමුත් මනුස්සම්මතේ තිබුණේ කත්තන බුදුරජාණන් වහන්සේ මොකද මහා ආందోලනයක් ඇති කරා ගස්කොලන් කඩනවා කියලා. නිසා ඒක සම්බන්ධ කළ පොඩි පොඩි දේවල් සම්බන්ධ කළ ඔක්කොම කීවා කෙලින්ම අකුසල් සිද්ධ වෙන්නා වූ ජන සමාජීය ආందోලනයකට තුඩු දෙන්නා වූ යම් යම් කාරණා තියෙනවා නම් ඒ අවස්ථාවන් බුදුරජාණන් වහන්සේ ඉක්මවන්න එපා කියලා. දැන් ඒක තමයි සීලය. ඔක්කොම සීලය එතකොට. ප්‍රධාන ශික්ෂාපද, අප්‍රධාන ශික්ෂාපද, ඊට කුඩා ශික්ෂාපද ඔක්කොම පිළි කරලා එතන කියවා. මෙන්න මේ සීලයෙන් යුක්ත වෙලා. මෙන්න මේ සීලයෙන් යුක්ත වෙලා ඊළඟට කෙලින් නෙනවා චක්කුණා රූපං දිස්වානෝ නිමිත්තක් ගාහි නානු ව්‍යංජනක් ගාහි කියලා. ඒ වගේම ඒ ශාසනයේ ඒ මට්ටම ශික්ෂාපද සීලේ ඉඳලාගෙන ශික්ෂාපද ටික ආරක්ෂා කරා කියලා මේ ශාසන පරමාර්ථයන් එතනින් එන්න බෑනේ ඒක භූමිය. ඒක කුඹුර. කුඹුර සකස් කරලා තිබ්බට අසොන් ලැබෙන්නේ නෑනේ. තව තියෙන ලෝභ දේශ මොහ සඳහා අභියෝග කිරීමට කෙලින්ම ඍජුවම අවතීර්ණ වීම. ඒක තමයි ඒකේ ඇසෙන් රූපයක් දැකලා ලෝභ දේශ මොහ පහල කරන්නේ. කනට ශබ්දයක් ආවට පස්සේ හිතේ ලෝභ දේශ මොහ පහල කරන්නේ. නැහැයට, දිවට, ශරීරයට ආවට පස්සේ අරමුණු ගැටුණාට පස්සේ මනසේ ක්‍රියාකාරීත්වයේ ලෝභ දේශ මොහ පහළවනසේ පාවිච්චි කරන්නේ නැහැ. ඒකට බුද්ධ ආගමේ කියන්නේ යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරනවා කියලා. ඒ ආකරූපේ පණ ඇති ආදී වෙන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ ආදී පණ නැති වෙන්න පුළුවන් කොහොම හරි කමන්නේ. ඇලීම ඇති කරන්නේත් නෑ, ගැටීම ඇති කරන්නේත් නෑ. මනස පිළිබඳව පූර්ණ අවධානයෙන් සිටීම කියන එකයි මෙතනින් අදහස් කරන්නේ. ඉන්ද්‍රිය සංවර සීලයේ කෙලීම සමාධි සංවර්ධනිකයි. ඒ මට්ටමෙන් ආරක්ෂා වෙනවා. ඉමිනා සීලස්කන්ධයෙන් සමන්නාගතෝ හෝති මේ සීලස්කන්ධය මේ ශාසනය ඉස්සරහට එන කෙනා. ඊළඟට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී යනාමි වශයෙන් අර සතිපට්ඨාන සූත්‍රයේ කෙලින්ම පුද්ගල ජීවිතයක පුද්ගල ජීවිතයක කොටස් වශයෙන් ශීර්ෂ වශයෙන් ඉරියව් ප්‍රවැත්වීම කොටස් අනු කොටස් වලට බෙදලා ඒ සෑම අවස්ථාවකදීම අකුසල චේතනා පහළ නොවනසේ කුසල චේතනා පහළ වන විදියට විපස්සනාවට බරව ක්‍රියාත්මක වෙන ආකාරය මේ සංසනික ජීවිතය තුළින් ක්‍රියාත්මක වෙන ආකාරය විග්‍රහ කරනවා. ඒ කියන්නේ ඉස්සරහට යනකොටත් ඒ යනවා කියන හැඟීමෙන් යන්නේ. යනවා කියන හැඟීමෙන් නෙමෙයි යන්නේ නැත්නම් එනවා කියන හැඟීම. ඕ එහෙම හිතෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ යනකොට පය බිම තියනකොට හිතත් ඒක දැනගෙන අනිත් පය තියෙනකොටත් එහෙම. ඒ විදිහට දිගටම යනකොට අකුසල චේතනා පහළ වෙන්න දෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම කයේ ක්‍රියාත්මක වීම සියල්ලම සමගාමීව පවතිනවා කුසල චේතනා එක්ක. කුසල චේතනා එක්ක ඒ කෙලීම සමත භාවනාවක් විපස්සනාවට පාදකව පවතින. මොකද එහෙම සතිය පිහිටුවාගෙන ඒ ක්‍රියාකාරකම් ඉස්සරහට යනකොට ආපස්සට එනකොට ඉදිරිය බලනකොට වටපිට බලනකොට යටත් පිරිසෙන් කියන්නේ අවසානයේදී මේ විස්තර කිරීමට වෙලාව නැහැනේ. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති කියපු විදිහට. වැසිකිලි කැසිකිලි කරන වෙලාවේදී තමයි අකුසල චේතනා පහළ නොවනසේ මනස පාවිච්චි කරනවා. මේ විදිහට පූර්ණ වශයෙන්ම තමාගේ ඉරියව් ප්‍රවෘත්තිම ගැන ඉතින් වැසිකිලි කැසිකිලි කරන අවස්ථාව ගත්තාට පස්සේ ආයෙ මොකද්ද? අන්තර්ගත නොවෙන්නේ අවධානයට. එනේ ඒ විදිහට මේ ජීවිතයේ පූර්ණ පරම පවිත්‍ර සතියෙන් යුක්ත නුවණින් යුක්ත ජීවිතයක් වශයෙන් පාවිච්චි කරන්න ලැබෙනවා. ඉමිනා සතිසංපජානේන සමන්නාගතෝ මේ විදිහට කායික ක්‍රියාකාරකම් ටික පූර්ණ වශයෙන් භාවනාවට ආනතව පවත්වන්නේ භාවනාවෙන් යුතුව ඊළඟට ඉමායිති ඉමායි සන්තුත්‍ය සමන්නාගතෝ හොත් ඒ කියන්නේ කීවර පින්දපාත සේනාසන ගිලම්පස කියන මේවා පාවිච්චි කරනකොට කෙලෙස් වෙන්න පුළුවන් ගොඩක් පාවිච්චි කරනකොට කෙලෙස් වෙන්න පුළුවන් නේ මම සිහියෙන් පාවිච්චි කරනකොට කෙලෙස් වෙන්න පුළුවන්. එහෙම නෑ. පාවිච්චි කරන ප්‍රමාණයත් කලමනාකරණයක් කියනවා ටිකයි. ටික පාවිච්චි කරත් කෙලෙස් වෙන්න බැරි අනිත්‍ය වැඩි කට්ටිය මේ ගොඩ සිවුරු පාවිච්චි කරනවා මේ කොට්ටේ මාරු කරනවා වගේ මම නම් සිවුරු තුනයි කියලා ඒතකොටත් කෙලෙස් වෙන්න බැරිය. නෑ එහෙමත් නෑ. එහෙමත් නොවනසේ සිව්පස්යෙන් පාවිච්චි කරනවා කුසල චේතනා පහළ වෙන ආකාරයට. එන්නේ ඒකම එතකොට මේ එක එක එක එක එන්නේ ඇයිනේ ඒ පූර්ණ වශයෙන් ඉන්නේ පුද්ගල ජීවිතයක මානසික ක්‍රියාකාරීත්වය කුසල් වලින් පූර්ණ කිරීම සඳහා. ඒක ඒ නිසා දැන් ගිහි පින්වතුන්ලාටත් ඒවත් එහෙම නැතරයි. ඔයගොල්ලන්ට වෙන පාරකුයි, පැවිදිුමට උතුමට වෙන පාරකුයි නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඕගොල්ලොත් ලෝක දේශමෝහ දුර්වල වෙනසේ ක්‍රියාත්මක විය යුතු අපටත් ඒක. ඒක දෙකක් නෑ. ඒක දෙකක් නෑ. ශාසනයේ ගෞරවභාවනීය නිසා ඉතින් එතනදි බ්‍රහ්මචර්යාව දැක්කා. දැන් දැම්මා. තව තව දේවල් වලින් ඉහළ ස්තර දැම්මා. නමුත් ඕගොල්ලන්ටත් පහළ ස්තරේ වුණත් මනසේ නියුවීම නම් ඊට වඩා වෙනසක් නැහැ. ඉතින් දැන් ඒක කියනකට විස්තර කරලා දැන් කියනවා දැන් දැන් මනස පිළිබඳව සෑහෙන අවධානයක් තියෙනවා. සෝ අභිජ්ජං පහය විගතා බිජ්ජෝ විහෙරති. එතකොට අර කියපෝ සක්‍රියතාව ටික මතින් ඇවිල්ලා ඒ පුද්ගල ජීවිතයේ අර ක්‍රියාත්මක වීම තුළින් ඇවිල්ලා මේ පංච නීවරණ දුරු කරලා වාසය කරනවා. ධානයෙන්ම නෙමෙයි. ධාන ධානයේ පූර්වාංගම වශයෙන්. ඒ කියන්නේ දැඩි ලෝභයක් එන්න දෙන්නේ නැහැ. දැන් මුලින් අර පෙර සෝදානම තියෙනවා නම් ක්‍රියාත්මක මේ කොහොමත් මේ තැනට එනකොට වරින් වර කෙලෙස් ආවට ඒ කෙලෙස්ේ දැඩි ලෝභයක් ගන්නට එන්න දෙන්නේ නැහැ. දැඩි ලෝභෙන් වෙන වාසය කරනවා. ව්‍යාපාදං පහය අභ්‍යාපජ්ජෝ විහෙරති. දේශය යටපත් කරලා මෛත්‍රියෙන් වාසය කරනවා. විගත තීන තීන මිද්දන් පහය විගත තීන මිද්දෝ විහෙරති. කුසීතකම දුරු කරලා කුසලමය කුසීතක අකුසලමය කුසීතකම දුරු කරලා කුසලමය වීරියෙන් වාසය කරනවා. හිතේ විසිරීම නැති කරලා දුරු කරලා නොවිසිරුණු තැන්පත් සිටින් වාසය කරනවා. හිතේ විචිකිච්ඡාව නැති කරලා යටපත් කරලා තදංග විස්කම්බන වශයෙන් ඉගෙන ඇතු වාසය කරනවා. මෙතන මේ කියවෙන්නේ මොකක්වත් නෙවෙයි. ලෝභ ද්වේෂ මොහ ටිකම තමයි යටපත් කරනවා කියලා. අවිජ්ජා කියන්නේ ලෝභය, ව්‍යාපාද කියන්නේ ද්වේෂය. විචිකිච්ඡා කියන්නේ කෙලින්ම මෝහසිතේ වැඩ කරන්නේ. උද්ධච්ච කියන්නේ මෝහසිතේ අනිත් වැඩ කරන්නේ. ඒකට ඒ නිසා කෙලින්ම කියන්නේ ලෝභ ද්වේෂ මොහ වලට එන්න දෙන්නේ නැතුව මනස පාවිච්චි කරමින් වාසය කරනවා කියන එකයි මොකද බුද්ධ ආගමේ ඉලක්කයට යන පාර. ලෝභ දේශන දුරු කිරීම සඳහා සෝවාන් ආදී මාර්ගඥාන තුලින් ක්‍රියාත්මක වෙන පුහුණුව ලබන ක්‍රමය. දැන් ඒක කියනවාද කියනවා දැන් එහෙම වෙලා සවිතක්කං සවිතාරං පීතිසුඛං විවේකජං පඨමඥානං උපසම්පාද විහෙරති. දැන් ඒ මට්ටමට ආවා. එතන තියෙන කෙලීම කාමාවචර සමාධිය ධ්‍යාන මට්ටමට තව නැහැ. විපස්සනා ආවෙත් නැහැ. ඒ වගේ යම් යම් හෝඩුවවන් දැනෙන්න පුළුවන්. නමුත් පූර්ණ වශයෙන් ඒකට අවතීර්ණ වීමක් උනේ නැහැ. දැන් ඊළඟට කියනවා ඒ ටික කෙලස් ටික දුර්වල කරගෙන දුර්වල කරගෙන ආවිල්ලා විතරක සහිත, ਵਿਚාර සහිත අර ධ්‍යානයේ තියෙන අවයව ටික ඔය කියන්නේ. ප්‍රථම අධ්‍යානය ලබාගෙන වාසය කරනවා. එතනුත් එහාට, එතනින්ත් එහාට ගිහිල්ලා විතරකය ਵਿਚාරය දෙකම දුර්වල කරලා එහා ධානයට, ද්විතීයි අධ්‍යානයට, තෘතීයි අධ්‍යානයට, චතුර්ථ අධ්‍යානයට. ඉතින් මේ විස්තර කරන එක නම් හරි ලේසි. ලබන එක තමයි වැඩේ. හ්ම් ධානයක් ලබන්න ඉඳගත්තු කෙනෙකුට යෝග තේරෙන්නේ. සමත භාවනාවකට ඉඳගත්තු කෙනෙකුට තමයි යෝග තේරෙන්නේ. බෑ නෙවෙයි, අමාරුයි. නිසා දැන් ඒකට දැන් ලෞකික වශයෙන් ලබන්න තියෙන මානසික දියුණුව සෑහෙන ස්තරයකට ඇවිල්ලා. දැන් එතෙන් දාපු මේ උතුමා සාසනයේ ශ්‍රමණ ඵලය ලබා ගැනීම සඳහා පියවර තබන උතුමා ඊළඟට එනවා අභිඥා පහකට. අභිඥා පහකට ඇවිල්ලා ඒක ලෞකිකයි. ඉද්දිවිදං දිබ්බසෝතං පරිචිත්ත විඥානනා පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කෝති පංචදා ඒකෙන් අපි සියල්ල නියෝජනය වෙන විදිහට කාලය පමණින් ගන්නවා. පොබ්බේ නිවාසොත් නිවාසානුස්සති ඥානාය චිත්තං අභිනිහරති. දැන් අර ධ්‍යාන ලැබුවට පස්සේ ධ්‍යාන ලැබුවට පස්සේ හොඳට සමාධියක් තියෙනවනේ. අතීතයේ ඉක්මන් ඉක්මන් හිත යොමු කරන්න පුළුවන්. අතීතයේ දැන් අපි ගත්තොතම ධානලාභියාගේ ධානය විවිධාකාරයෙන් වශී කරලා අර මාත්‍රිකා කරපේකේ කියවෙච්ච ආකාරයට සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝධාතේ කියලා අටාකාරයකට හොඳට ධානය දියුණු කරගත්තු සිත පදම් කරගෙන අභිඥාවට සුදුසු විදිහට ටික ටික ටික ටික පිටිපස්සට යොමු කරන්නට ඕනේ අතීතයට ප්‍රධාන ක්‍රියාකාරකම් ටික අපි ගත්තොත් එහෙනම් දැන් අද දවල්ට නම් ප්‍රධානව ගත්තු ආහාරය. උදේට ගත්තු ආහාරය. ඊයේ රැයට ගත්තු ආහාරය. ඊයේ දවල්ට ගත්තු ආහාරය. ඒ වගේ ප්‍රධාන ප්‍රධාන ක්‍රියාකාරකම් ටිකක් අලලා ඒක සම්බන්ධ කරගෙන හිත පිටික පිටිපස්සට සංප්‍රේෂණය කරනවා. එහෙම දිගට දිගට දිගට සංප්‍රේෂණය කරගෙන යනකොට චුතිය දක්වා ප්‍රතිසන්දිගත චිත්තක්ෂණය දක්වා යන්න පුළුවන්. යම් හේකින් බැරි වුණොත් බැරි වුණොත් නැවත වතාවක් ගහක් කපන්න යන මිනිහා පොරව කැපෙන්නේ කියලා විසි කරලා දාලා එන්නේ නැහැ ඥානවන්තයා. ඒ ගලක් හරි කමන්න උලලා මෝහත් කරලා ආයෙ පටන් ගන්නවා. ඒ වගේ තමයි ධානලාභියවර පරණ ජීවිත බැලීම සඳහා මනස උරු කරනකොට මගදී හිත වික්ෂිප්ත වීමක් වුණා නම් නැවත වතාවක් චතුර්ථ ධානයට සමවැදිලා ඒ පන්නරේ මෝහත් වීම ලබාගෙන ආයෙත් පිටිපස්සට එහෙම සීකර කර යනවා. ඉතින් ඒ විදිහට ගිහිල්ලා ඕනනම් සෑහෙන බව ගානක් බලන්න පුළුවන්. සීමා සහිත හැබැයි. එහෙන් බැලුවාට පස්සේ අතීතය පිළිබඳව සෑහෙන වැටහීමක් එනවා. අතීතයේ ජීවිතය පිළිබඳව ප්‍රධානයේ ජීවිතයේ තුල වටේට තිබිච්ච ක්‍රියාකාරකම් ටික ගාම නාම කාපු බීපු දේවල් ශරීර සටහන් ඒ ජීවිතයේ ප්‍රධාන භූමිකාවේ ප්‍රධාන දේවල් අහු වෙනවා. දැන් ඊට පස්සේ ඒ සීමාව බැලුවාට පස්සේ දැන් එයාට අනාගතය පිළිබඳව තුනෙන් බලන්න පුළුවන්. අනාගතෙත් බලන්න පුළුවන්. සතියක් ඇතුළත මරණ උපදින සත්‍යයන් තමාගෙනුත් දකින්න පුළුවන් එතකොට. දැන් බලන්න අනාගතෙත් තියෙනවා එතකොට. හැබැයි තාම කෙලෙස් ප්‍රහාණ නැහැ. තාම කෙලෙස් ප්‍රහාණ නැහැ එතකොට. ඊළඟට වර්තමානයේ තියෙනවා. එතකොට මෙතෙන් එන්න පුළුවන් වෙන්නේ මේ සීමාව කඩ ඉන්න පණින්නම් දෙන්නේ එක සම්මා සම්බුදුරජාණන් වහන්සේට ස්වාධීනව එක පස්සේ බුදුරජාණන් වහන්සේට ස්වාධීනව නැත්නම් ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේගේ හරි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පෝෂිත ශ්‍රාවකයෙකුගේ හරි මඟ පෙන්වීම ලබාගෙන තමයි එන්න පුළුවන්. නැත්නම් එන්න බෑ. ඉදුරාම එන්න බෑ. ඒතකොට එතන කියේ එක තමයි සෝයේවං සමාහිතේ සිත්තේ. අන්න දැන් ඒතකොට අර పూర్ව සෝදානම ඒ කඩෙන් සීමා පහු කරගෙන ආපු කෙනා නිසි මඟ පෙන්වීමක් අනුව යනකොටම එතනදී එනවා ඊළඟට සමාහිතේ චිත්තේ හිතේ තැම්පත්කම අවශ්‍යයි. අභිඥාවට නෙවෙයි විපස්සනා කරන්නේ බණපදයක් අහනකොටත් එහෙම තමයි. බණපදයක් දේශනකොටත් එහෙම තමයි. නිසා සමාහිතේ චිත්තේ සිතම කර තැම්පත් වෙන්නට ඕනේ. පරිශුද්ධියේ ඒත් එක්කම පෙරපසුනෝවි පිරිසුදුතාවය කෙලින්ම මේක මේ සාමාන්‍ය පිරිසිදුකම නෙමෙයි. ධාන ලබල ඒ ධානයේ වශී කරලා ඒක 14 ආකාරයකට පුරුදු පුහුණු කරලා ඒ මට්ටමට පූර්ණ වශයෙන්ම විශ්වාසයේ නැති එනසේ සමාධි වෙච්ච පිරිසිදු වෙච්ච පරියෝදාතේ ආත්මසින් පවිත්‍ර වෙච්ච විගතූපක් කෙලෙසේ ලෝභ දේශ මොහ මොකක් වන්නේ නැහැ ඒක ධානයේ නොවුනට ඒක ධානයේ නොවුනට ධානයේ නැගී සිටපු සමීප අවස්ථාව නිසා ඒ සිතේ තියෙන කාමාවචර සමාධියක් වුණාට චතුර්ථ ධාන සමාධිය. එහෙම තත්ත්වයටපත් වුණාට පස්සේ මුදු භූතේ හිත මෘදු වෙන්නට ඕන. යකඩයක් නිකම්ම භාණ්ඩයක් සකස් කරන්න ගන්න බෑනේ. ඒක පුච්චලා ගන්නට, රත් කරලා ගන්නට ඕන. ආ මේ විදිහට සිත පදම් වුණාට පස්සේ ධානයෙන් කෙලෙස් යටපත් කරලා පදන් වුණාට පස්සේ කම්මනී මේ ධාන කර්මය මේ අභිඥා කර්මයට සිත යොමු කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ධානයක් ලබා ගැනීම මතම නෙවෙයි ඊට වඩා ඉසාගිය. ඒතර අභිඥා ලැබීමට සුදුසු තත්වයට විපස්සනාව තීක්ෂණය කිරීමට සුදුසු තත්වයට සිත කර්මන්නේ වූ කලි කර්මන්නේ කියන්නේ කටයුතු සුදුසුයි. කටයුතු සුදුසුයි. ඒ තත්වයටපත් වුණාට පස්සේ ත්‍රිතේ මොදකම හිත ස්ථාවර වුණාට පස්සේ දෙලින්ම චතුර්ථ ධානය සමාධියම තියෙනවා එතකොට. සමාධිය නැගිට්ටට. ඊළඟට ආනන්ද ප්‍රත්‍ය කැළඹෙන්නේ පූර්ණ අවධානයේ එකම අරමුණේ කැළඹෙන්නේ නැහැ. ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි ඔන රහතන් වහන්සේගේ රහතන් වහන්සේගේ කෙලින්ම අර ආර්ය තත්වයේ තියෙන සුවිශේෂතාවයේ කඩින් සීමාව පනින අවස්ථාව. විපස්සනා කරලා කරලා දන් දීලා දීලා සිල් රැකලා රැකලා සමත කරලා කරලා විපස්සනා කරලා කරලා අසංකේය වාරයේ බැගින් එහෙම අප පුද්ගල ජීවිතයක චීවරම කඩයින් සීමාව පණින අවස්ථාව. ඒක තමයි කියන්නේ සෝ ආසෝකේ ඥානාය චිත්තං අබිනී අබිනීහරති අබිනින්නාමේති. ආසෝක්ෂේ ඥානය කියලා ඒ අරහත් මාර්ග ඥානය. අරහත් මාර්ග ඥානය. අරහත් මාර්ග ඥානය සඳහා මේ ලෝභ දේශ මොහ සම්පූර්ණයෙන්ම දුරු කිරීම සඳහා ද්වේෂය නම් පවතින්නේ නැහැ අරහත් මාර්ග ඥානය දක්වා. නමුත් අනිත් කෙලෙස් ටික තියෙනවනේ. ඒ කියපු කෙලෙස් ටික දුරු කිරීම සතා සඳහා හිත යවනවා. යොමු කරනවා කියලා කියන්නේ මේ සම්පූර්ණම විපස්සනා භාවනාවේ තියුණුම කෙලවරට ඇවිල්ලා. විපස්සනා භාවනාව කරලා කරලා දැන් මේ භාවනාවෙන් ඇවිල්ලා අන්තිමට මේ ජවන් ටික වැඩ කරන්නේ ඊළඟ චිත්ත වේතිය පටන් ගන්නකොට කෙලින්ම මාර්ගය සිට එන විදිහට අරහත් මාර්ගසිත කුසාසිත ඵලසිත එන විදිහට ඒ කියන තීක්ෂණ අවස්ථාව තීරණාත්මක අවස්ථාව තමයි මේ විස්තර වෙන්නේ දැන් එතෙන් බාවට පස්සේ කියනවා ඒ ආශ්‍රය ක්ෂය කිරීම සඳහා ලෝභ දේශමෝ සම්පූර්ණයෙන් ක්ෂය කිරීම සඳහා සිත යොමු කරනවා සිත ආනත කරනවා සිත ඒ සඳහා යොමු වෙනවා. දැන් එහෙම කරනකොට කියනවා අයන්ද ඉදන් දුක්ඛාන්තිය කවදෝතම් පජානාති. ඒ අවස්ථාවේ මෙන්න මේක දුක කියලා දැනෙනවා. දුක කියලා දැනෙන්නේ ඒ විපස්සනාව තීව්‍ර වෙනකොට විපස්සනාව තීව්‍ර වෙනකොට රූප කය හරි වේදනා කොටස හරි සංඥා කොටස හරි සංකාර කොටස හරි විඥාන කොටස හරි මේ කොටස් තුනේ එකකේ හරි මූලික ස්වභාවය තේරෙනවා මේ කොටස් පහෙන් එකකාරේ සමස්ත දලක් දැනීම වෙනවා. අපි ගත්තොත් මේ වේදනාවෙන්නේ දැන් වේදනාව අපි කියමු කායික වශයෙන් ආපු වේදනාවක් මේ අරහත්ත්වයට එන්න බලාපොරොත්තු වෙන කෙනා යටමාර්ග ඵල ලබලා දැන් නැවත වතාවක් අරහත්ත්වයට එන්න විපස්සනා කරනකොට අපි කියමු වේදනාවක් කියලා. අපි කියමු මధుරේ කන වෙලාවක් කියලා. දැන් මధుරව කන වෙලාවෙන් දැන් එයා අවධානය යොමු කරන්නේ රිදෙනවද කියන එකට නෙමෙයි. දැනීමක් කියන මාත්‍රයට මේ දැනීමක් දැනීමක් දැනීමක් දැනීමක් කියලා. ඒක දැන් දැනීමක් දැනීමක් කියලා ඒ මාත්‍රයට මෙනෙහි කරනකොට ඒකට ගැටීමක් එන්නේ. එහෙන් මෙනෙහි කරනකොට දැන් මේ මෙනෙහි කිරීම කියන කුසල හිතකින්. ඒ කුසල හිතකින් මෙනෙහි කරනකොට ඒ කුසලසිත හරියටම සමාධිමත් වෙලා එතෙන්ද අවතීර්ණ වෙලා නම් චිත්ත තරංග සංප්‍රේෂණය වෙලා නම් එයාට අහු වෙන හොඳම දේ තමයි ඒකේ පවතින යථා ස්වභාවය. එනම් ඒක කෙටි වේලාවක් තිබුණ නැති වෙලා ගියා. අන්න අනිත්‍ය. අන්න අනිත්‍ය. ඕක තමයි මේ විපස්සනා භාවනාවේ කියලා ඒක දැනෙනවා. අර බණ පොතෙන් ඉගෙන ගන්න එක නෙමෙයි. ඉගෙන ගන්න එක උදව්වක් වෙනවා. නමුත් මේක ඒකයි මේ දැනීමයි වෙනස්. ඒතකොට දැන් එහෙම දැනුණාට පස්සේ එයාටම දැනෙනවා මේ අනිත් කෙනෙක් කොට වේලාවක් තිබිලා නැති වෙලා ගියා. ඔක එක වතාවද? සියක් වතාවද? නැහැ නෙමෙයි. බොහෝ ඒ කියන්න බැරි තරම්. දැන් ඒක දැනෙනකොට එතකොට ඒක මහා ඉහළ මට්ටමින් දැනෙන නිසා අරහත් මාර්ගඥාන චිත්තක්ෂණයේදී ඒක ඉහළ මට්ටමින් දැනෙන නිසා යදනිච්ඡං පණ්ඩොක්ඛං යමක් අනිත්‍ය දේක දුකයි කියන එක එහෙම පිටින්ම වැටෙනවා. යම් දුක්ඛං පදනත්තා. යමක් දුකයි නම් ඒක අනාත්මයි කියලා කවුරුහක් කියන්න ඕනේ නැහැ. එහෙමම දැනෙනවා. එන්නේ දැනෙන අවස්ථාවේ තමයි ඉදන් දුක්ඛන්ති යථාභූතං පජානාති. එතකොට වේදනාව නම් දැක්කේ රූප සංඥා සංකාර විඥාන ඒවා නිත්‍යයි කියලා එහෙම නෑ. මේ නියඳිය එනකොට මනසක පරිවර්තනයක් නිසා හොදෙක් කෙලින්ම අනිත්‍යත් ඒ නියඳියට යටයි කියලා තේරෙනවා. නිසා අනේ ඉදන් දුක්ඛන්ති මේක දුකයි කියලා අනිවාර්යෙන් තේරෙනවා. අයං දුක්ඛ සංයෝති. දැන් දැන් මාර්ග අවස්ථාවේදී මාර්ග අවස්ථාවේදී සෝවාන් ඉඳලාම හතරේ දක්වාම මේ එක එක සත්‍ය වෙන වෙනම අවබෝධ වෙනවා නෙමෙයි. දැන් අපි විපස්සනා භාවනාවක් කරන අවස්ථාවේදී අපට එක එක සත්‍ය එක එක විදිහට පිරිසිදුවීම වශයෙන්, ප්‍රහාණය වීම වශයෙන් අවබෝධ ඒ එහෙම එක එක එක එක අවස්ථාවදී. දැන් සෝවාන් ආදී මේ මාර්ගඥාන අවස්ථාවේදී එහෙම නැහැ. එතකොට මේක දුකයි කියලා වැටෙනවා දුකට හේතුව තෘෂ්ණාව කියලා තනිකර තෘෂ්ණාව නෙවෙයි ප්‍රධාන වශයෙන් තෘෂ්ණාවයි කියලා තේරෙනවා. ඒක නැති කරාට පස්සේ ඒකත් ප්‍රත්‍යක්ෂ වෙනවා. නිවන කියලා නිවන් සැපේ කියලා විඳිනව නෙවෙයි. අරමුණු වෙනවා. ඊළඟට මේක තමයි ඒ සඳහා ප්‍රතිපදාව කියලා. ඒකයි කියවේ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති අපහ භූතං පජානාති. ඒ ක්‍රියාකාරීත්වයන් සතරම ඒ සිතට පෙරපසු නොවි පූර්ණ වශයෙන්ම වැටෙනවා. ඉඳුරාම වැටෙනවා. එහෙම වැටුණාට පස්සේ ඊළඟට එනවා ඒවන් ඥානතෝ ඒවන් පස්සතෝ මේ විදිහට නුවණට පේනකොට හසු වෙනකොට දැනෙනකොට කාමාංශවාපි චිත්තං විමුච්ඡති ඒක අර ටික උනාට පස්සේ නෙමෙයි ඒ දැනෙනකොටම කාමයන් පිළිබඳව යම් ආසාවක් තියෙනවා නම් ඒකක් නැති වෙනවා. ඊළඟට භවය පිළිබඳව දැන් අනාගාමී වුණත් භවරාගය තියෙනවනේ. බ්‍රහ්ම ලෝකේ ඉපදීම පිළිබඳව සියුම් තෘෂ්ණාව තියෙනවනේ. ඒ නිසා ඒකක් නැති වෙනවා. ඒකක් ඡේ වෙනවා. අවිජ්ජා ස්වාති රහත් වෙනකල් තියෙනවනේ. මොනවද? සියුම් වශයෙන් හරි. ඒකක් නැති වෙනවා. දැන් එහෙම වුණාට පස්සේ ඒකට කොහමද? විමුක්තස්මින් විමුක්තමේති ඥානං හෝති. යන පූර්ණ වැටහීම එනවා. දැන් නිඳුනා මගේ හිතේ විකල්ප එනවා එතකොට. දැන් අර තත්ත්වයට මනස පරිවර්තනය වීමත් එක්කම ඒ ශාසනයේ තියෙන විකල්පය, ඒ ලෝකෝත්තර සැපත අර ටික ඉක්මනකොට ලෝකෝත්තර සැපත මේ විකල්පයක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට කෙනෙකුට කියන්නේ දැන් බුද්ධ ආගමේ ඉතින් මේ මේ මේ හිස් දෙයක් නේ නිවන කියලා කියන්නේ. නෑ හිස් නෑ. මේක විද්‍යමානයි. ඉඳුරාම විද්‍යමානයි. එනිසා මේ ඒ විකල්පය පිළිබඳව පූර්ණ දැනීම එනවා. ඒකයි විමුක්තස්මින් විමුක්තමේති ඥානං හෝති. මේ කෙලෙස් අයින් වෙලා මිදුණා විකල්පය මේ තියෙනවා. කියලා හිතෙනවා. එතකොට මේන ආත්ම තෘප්තිය තමයි අවංකව නිර්වාජීව ස්වාධීනව ස්වයංසිද්ධ වෙන හීනාජාති ඉපදීම ක්ෂය වුණා. දැන් ඉපදීම ක්ෂය වුණා කියවට තමයි සාමාන්‍ය කෙනෙකුට ඉපදීම නැති වුණා. පොඩ්ඩක් කොහොමත් ආයෙ පාරක් දෙපාරක් හිතනවා. ඉපදීම නැතර වුණා කියවට පස්සේ විපස්සනා යෝගියාට ඕකේනේ නැහැ. මාර්ගඵලලාභයට කොහොමත් මෙන්නේ නැහැ. ඒ උපක්ලේශය. හේනා જાති කියලා උදන් අනනවා. ලේසි නෑ උදන් අනනවා. හේනා જાති ඉපදීම ක්ෂය වුණා. වසිතම් බ්‍රහ්මචර්යයන් ඒ ක්ෂය කර ගැනීම සඳහා යම් ප්‍රතිපතෝ මාර්ගයක් තියෙනවා ඒක කරලා ඉවරයි. සීල සමාධි ප්‍රඥාව පුරලා ඉවරයි. කතං කරණීයන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා දුක්ඛ සත්‍ය පිරිසිඳීම වශයෙන්, සමුදය ප්‍රහාණය කිරීම වශයෙන්, මග වැඩීම වශයෙන්, Nirodhe ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන හතරෙදී 16 වැදෑරුම් ඒ කෘත්‍ය 16 ආකාරවල සෝවාන් වෙනකොට දුක වැටෙනවා, සමුදය ප්‍රහාණය වෙනවා, Nirodhe ප්‍රත්‍යක්ෂ වෙනවා, මග වැඩෙනවා. සතරදාගාමි වෙනකොට දුක පිරිසිඳ අවබෝධ වෙනවා, සමුදය ප්‍රහාණය වෙනවා නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙනවා මාර්ගය වැඩෙනවා. අනාගාමීකෙත් එහෙමයි අරහත් එක්කෙත් එහෙමයි. හැබැයි තීව්‍ර වැටෙනවා ඒ සත්‍ය පිළිබඳව. ඒතර ඒ නිසා ඒක කරලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ වැඩලා කියන්න ඕනේ. දැන් ওই නමගේ වැඩ ඉවරයි කියලා කියන්න ඕනේ. එතෙන් එනකොටම දැනෙනවා කන්ද අකුරට නගිනකොට නැග්ගාට පස්සේ ආ දැන් ඔයා කන්දට නැගලා ඉවරයි කියලා කවුරක්වත් කියන්න ඕනේ නෑනේ. ඒක පේනවා. ඒතකොට ඒ වගේ තමයි රහතන් වහන්සේට ලෝකෝත්තර භූමියට මස්සකත් પ્રાપ્ત වීමත් එක්කලා ඒක ප්‍රතිලාභ වීමත් එක්කලා කෙලෙස් ප්‍රහාණයයි අනිත් ටිකයි ඔක්කොම ස්වයං සිද්ධයි. ඉතින් ඒ නිසා ආන් ඒ ආකාරයට මේ දේශනාව තුළ අන්තර්ගතය ගත්තර පස්සේ නාපරං ඉත්තත්කාය ආය මෙතනින් මතේ කරන්න දෙයක් නැහැ කියලා ඒක નિરાයාසමේ નિરાයාසයෙන් මේක වැටහිලා ඉස්සරහට එනවා. එතකොට දැන් මේ සාමාන්‍ය ඵල සූත්‍රාන්තයේ අන්තර්ගතයේ සංක්ෂේපයෙන් ඕකයි. සාමාන්‍ය ඵල සූත්‍රයේ අන්තර්ගතය ඕක. එතකොට දැන් අපට මොකද්ද කරන්න තියෙන්නේ? ඔය කෙටියෙන් හඳුන්ලා දුන්නු. දල වශයෙන් නිර්වචනය කරලා විග්‍රහ කරලා ඉස්සරහට දුන්න එක තුලින් අපට ගන්න තියෙන ඒක තමයි පින්වතනි මේකේ කෙලින්ම දාන පින්කම් ගැන නෑ. මේ දේශනාව තුළ දාන කතාන්දරේ නෑ. එකෙන් අදහස් කරන්නේ දාන එපා කියන එක නෙමෙයි. දාන නැත්නම් කොහොමත්ම ඔය ලෝභ ද්වේෂ මොහ ටික කඩා ගැනීම සඳහා අවතීර්ණ වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. මොකද තෘෂ්ණාවනේ සමුදේ සත්‍ය කියලා කියේ. තෘෂ්ණාව සමුදේ සත්‍ය දුර්වල කිරීම සඳහා ප්‍රථමයෙන්ම පිවිසුම් දොරටුව දාන. එතෙන් බවට තමයි තමයි අනිත් සියලු පිවිසුම් දොරටුවට විවෘත වෙන්නේ. ක්‍රියාත්මක වීමට. ඒ නිසා පිවිසුම් දොරටු. ඉතින් ඒ නිසා ආන්‍ය ආකාරයට එතනින් ඇවිල්ලා සීලයට එන්නට ඕනේ. හැබැයි දාන කරේ නැහැ කියලා හරියටම සීල සමාධි ප්‍රඥා තුලට එනවනම් ඒක මදිද? නෑ ඒකත් ඇති. හැබැයි පසුබහින්න ඉඩ තියෙනවා. ඒ කෙලස් ගතිය වැඩිනේ. මොකද තෘෂ්ණාව වැඩි වෙනකොට ද්වේෂයත් වැඩි වෙනවා. තෘෂ්ණාවයි ද්වේෂයයි වෙනකොට කොහොමත් මෝහයත් වැඩි වෙනවා. ඒතර කොහොමද කෙලින්ම අර විදියට සීල සමාධි ප්‍රඥා තුලින් ඒක දුරු කිරීමට අවතීර්ණ වීම. නිසා ඒක අවශ්‍යයි. හැබැයි ඒක ප්‍රාථමිකයි. අරවට ඒම සඳහා ප්‍රවිෂ්ඨ වීමේ මහෝතක් පමණයි. නිසා එහෙම ගත්තට පස්සේ දැන් අපේ සීලය අර කියවෙච්ච විදිහටම දැන් ඕගොල්ලෝ පංචශීල නම් රකින්නේ පංචශීලය හොඳට රකින්නට ඕනේ. පංචශීලයේ සමාධි සංවර්ධනිකව රැකෙන්නට ඕනේ. අද ගොඩක් කෙනෙකුට සීලය ගැන සැලකිල්ලක් නැහැ එන්න. සීලය පමණක් නෙමෙයි දස අකුසලෙම වැළකෙන්නට ඕනේ. දස අකුසලෙම වැළකෙන්නට ඕනේ. දස අකුසලයේ කියලා කියන්නේ කෙලින්ම ලෝභ ද්වේෂ මොහ අපායයට මත්තමතම වැඩෙනවා. අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කයෙන් වචනෙන් ක්‍රියාත්මක වීම නෙමෙයි මනස වැඩ කරන එක දැඩි ලෝභය දැඩි වෛරය මිසදිටුව ගන්නට ඇවිල්ලා මොහොය. නිසා ඒ 10න් වයින් වෙන්නට ඕනේ. ඒ 10න් වයින් වෙන්නට ඕනේ. ඒකට දැන් ඒක නැතුව දසාව කුසලයෙන් වැළකීම නැතුව පුද්ගල ජීවිතයක දියුණුවක් එනවද එහෙම? තේන්න පුළුවන් ධර්මයෙන් තොරව දකින්න කෙනෙකුට. ඒ දසාව කුසලයේ කරමින් හම්බ කරන්න පුළුවන් ගොඩක් ඉක්මනට. ඈ ඒත් ඉතින් බෑනේ දැන් අපි ගත්තොත් මේ සතුන් මරලා සතුන් මරලා හම්බ කරන්න පුළුවන්ද? මස් පිණිසාදී මරලා නම් පුළුවන්. නැත්නම් දැන් මදුරෙක් මරුවා කියලා සල්ලි හම්බෙනවද? මැස්සෙන් මරුවා කියලා සල්ලි හම්බෙනවද? එහෙම නෑ ඒකාන්ත වශයෙන් එහෙම කියන්නත් බෑ ඒකට. හැබැයි දුර්වලතා ටික නිසා මනස මනසම සංසුන් වෙනවා. අන්න ඒක තමයි බරපතල. මනසේ සිටීමේ ශක්තිය නැති වෙනවා. මොනම දෙයක් වුණත් කල්පනා කිරීමේ ශක්තිය නැති වෙනවා. මොන දෙයකට අත ගැහැව්වත්. gedara කටයුත්තට අත ගැහැව්වත්. සේනාසනේ කටයුත්තකට අත ගැහැව්වත්. මොන දෙයකට අත ගැහැව්වත් ඔය දුර්වලතර මානසික වැඩ කරනවා නම් අනත්ත ජනනෝ ලෝභෝ ලෝභෝ චිත්තප්පකෝපන පේන්නේ ඇත. දිනුවා වගේ නොදිනුවම පේන්න ගන්නවා. නිසා ඒ දස අකුසලයෙන් වල කීම තමයි ඇත්ත වශයෙන්ම ගත්තොත් සීලය. නිසා ඒක අවශ්‍යයි. එතකොට අපපාදේශ කරනකොට අර සූත්‍රයේ කියවෙච්ච ඵලය ලැබීම සඳහා අපි පෙළ ගැහෙනකොට, ගිහි පින්වතුන්ලා පෙළ ගැහෙනකොට දස අකුසලෙම වැළකෙන්නට ඕනේ. ඒක සාමාන්‍ය රාග දේශමෝ. ඒක සාමාන්‍ය වැඩෙන්න පුළුවන්. දැන් විසාකාවට රාග දේශමෝ නැති උන්නේ නෑනේ. විසාකාවට රාග දේශමෝ නැති උන්නේ නෑනේ සෝවාන් වුණාට. නමුත් දස අකුසලයේ කෙරෙන්නේ නෑ. දස අකුසලෙන් එකක් හරි යටත් පිරිසේ මනසේ හරි දැඩි ලෝභයක් තියෙනවා නම් අනුන්ගේ දේවල් මට ඒවා කියන හිතන මාත්‍රමට එන අපාය ප්‍රතිසන්ද දැරීමට ඒක ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා ඒක නැහැ. ඒ නිසා සෝවාන් නොවුනොත් සෝවාන් වෙලා වාගේ වැඩ කරන්න පුළුවන්. හැබැයි ලොකු උත්සාහයක් අවශ්‍යයි. සෝවාන් වෙච්ච කෙනාට අපායට යන්න වැඩ කරන්න හොඳ නැහැ කියලා එහෙම හිතන්දා දෙයක් නැහැ. කෙරෙන්නේ නැහැ පාපයක්. ස්වයං සිද්ධයි. ඒ කෙලෙස් වල දියාරු වීමත් එක්කලා කෙලෙස් බුරුල් වීම, ප්‍රහාණය වීමත් එක්කලා අර ටික ස්වයං සිද්ධයි. දස අකුසලේ වෙන්නේ නැහැ කියන එක. සමාධිය ඒකත් අවශ්‍යයි. සමාධිය ගත්තොත් එහෙම. සමාධියක් වරනකොට කෙලින්ම අර බුද්ධ ආගමේ අනිත් ආගම් වල වගේ නෙමෙයි. බුද්ධ ආගමේ කෙලින්ම අවතීර්ණ වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අනික් ආගම් වල සමහරලාට ගිහිල්ලා කියනවානේ දැන් දේවාලයට ගිහිල්ලා මේ කරනකොට පල්ලියට ගිහිල්ලා කරනකොට ක්‍රිස්තියානි පල්ලියට ගිහිල්ලා කරනකොට සමහරලාට සහනයක් වෙනවා කියනවා. අර දුක නැති වෙලා ගිහිල්ලා. ලෝභ දේශ මොහ නිසානේ හැම පීඩාවක්ම එන්නේ. නමුත් ඒ ක්‍රමයේ නෙමෙයි ඒක නිකන් අඳුර අතපත ගන්නවා වගේ. එතනින් සිද්ධ වෙන හිතේ සාහනීයම අරමුණු මාරු වෙලා. බුද්ධ ආගමේ ක්‍රමයේ ඒක නෙවෙයි කෙලින්ම අරමුණු දිහා බලනවා. කෙලෙස් දිහා බලනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබාංශේ රාග කෙලෙස් නැති කළසේක. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබාංශේ ද්වේෂ කෙලෙස් නැති කළසේක කියලා කෙලින්ම බලනවා. එහෙන් බලනකොට හරියට අහුවෙන දෙයක ඉඩ තියෙනවා. දැන් එහෙන් බලනකොට මනස අර කෙලෙසේ පිළිබඳ පූර්ණ අවධානය යොමු කරන නිසා දෙගිරියාවක් කර හිතේ එන්න බලපාන මේක නැති කිරීමේ ක්‍රමයකුත් ඇද්දෝ කියලා. බුද්ධ ආගම තියෙනවනේ. යාට හරියට පාර අහු වෙනවා. දැන් අර ශාසනයේ පැවිදි වෙන මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට අර ශාසනයේ පැවිදි වෙන්නේ ශාසනයේ පැවිදි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ ගැන අහලා. බුදුරජාණන් වහන්සේ ගුණ ගැන අහලා. අරහං සම්මා සම්බුද්ධාදී. ඒ ගුණවල අන්තර්ගතය පිළි කරලා ගත්තොත් එහෙම කෙලින්ම තියෙන ලෝභ ද්වේෂම දුරු කළ පරම පවිත්‍ර මානසික ව්‍යුහය. දැන් ඒක දැක්කට පස්සේ තමාටත් ඒක මෙනෙහි කරනකොට එනවා අර ගුණානුසාරයෙන් තීරස වශයෙන් මෙනෙහි කරනකොට එනවා සහනයක්. ලෝභ ද්වේෂම මොහතකට හරි නැති වෙලා යනවා. එහෙම නැති වෙලා ගියාට පස්සේ යා ඊළඟට එනවා එතන නතර වෙන්නේ සමාධි සිතට මේ කරන ශාසනීය මඟ පෙන්වීමත් එක්කලා ඒක නැති කිරීම සඳහා ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ ප්‍රවිෂ්ඨ වෙනකොට අර සමාධිසිතත් එක්කලා අර පල්ලුවට ගිහිල්ලා පිළිමේ අත ගාලා සහනයක් වේවා සහනයක් වේවා කියලා හිතනකොට ඒ මට්ටම නෙමෙයි. ඔය සමහර ස්වාමීන් වහන්සේලාගේ තියෙන සමහරලාට අර ටික අම්පාරපති සේනාසනෙට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම කරනවා. මේ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා තමයි විභාගවලට එන්න යන්න ලෑස්තිලා ආරදී ඝන දෙවියන් වහන්සේ මේ ළමයාගේ විභාගය සමර්ථ කරලා දෙන්න සමර්ථ කරලා දෙන්න සමර්ථ කරලා දෙන්න සමර්ථ කරලා දෙන්න විෂ්ණු දෙවියන් වහන්සේ මේ ළමයාගේ රැකියාව සමර්ථ කරලා දෙන්න සකස් සකස් කරලා දෙන්න සකස් කරලා දෙන්න මේ රෝගියාගේ රෝගීතාවය මුදවලා දෙන්න මුදවලා දෙන්න මුදවලා දෙන්න මම හැවුවා සනස අපට අදාළ නැහැ නේද ඔය දෙවිවරු කියලා ලොකු සම්භාවනීය ස්වාමීන් වහන්සේ ඒ වුණාට මට සහනයක් එනවලු එතෙන්ද ගියාට පස්සේ එනවා තමයි. ඉතින් මන්තරයක් වගේ අරක ජප කරනකොට දැන් කාට වුණත් එනවා. ඈ දැන් කාට වුණත් ඕක කියනවා. දැන් බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඕකක් නෙවෙයි වෙන මොකක් හරි කියන්නකෝ. ඒක නෙමෙයි දැන් බෝධිය ගාවට ගිහිල්ලා ඕගොල්ලෝ පුළුවන් නම් වෙන මොකක් හරි කියන්නකෝ. නිතර නිතර නිතර නිතර මේක ජප කරනවා කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනකොට මොකක් හරි සාහනයක් එනවා. අපි මෙහෙම කියනවා දැන් මම ගෙදර යනවා මම ගෙදර යනවා මම ගෙදර යනවා මම ගෙදර යනවා මම ගෙදර යනවා මම ගෙදර යනවා මම ගෙදර ගිහිලා කියන්නේ අර ඇති වෙච්ච මේක නැති වෙලා යනවා මානසික පීඩන නැති වෙලා යයි දන්නවද ඒ අරමුණ මාරු වීම ලොකු වැරදීමක් ඒක මේ සහනය ලැබෙන ක්‍රමයක් නෙමෙයි ඒක හොරෙන් පැනලා යන ක්‍රමයක් ඒතර ඒ නිසා දැන් මේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු ක්‍රමය නිස්සාරතුන් මානසික සහනය ලබන ක්‍රමය ඊළඟට කොහොමද එන්නේ ඊළඟට තමයි මේ සමාධි කරලා අර විදිහට බුදුගුණාදීකින් හිත සමාධි කරලා ඒ සමාධියේ හිතට කය පිළිබඳව හිත පිළිබඳව නිදීන් පිළිබඳව ඇති වෙනනම් කිසි දැනීමක් තියෙනවනම් ඒකදී සැප වේවා දුක් වේවා ඒකට ඇලීම් වශයෙන් ප්‍රතිචාර දක්වන්නෙත් නැතුව ගැටීම් වශයෙන් ප්‍රතිචාර දක්වන්නෙත් නැතුව ඒක දිහා පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්නට ඕනේ දැනීමක් කියන මාත්‍රේ හිත පිහිටුවා ගැනීමට ඕනේ. එහෙම හිත අවධානය යොමු කරගෙනට කෙලින්ම තමාට දැනෙන්නේ ඒකේ පවතින යථාර්ථය. ඒ යථාර්ථය තමයි බුද්ධ ආගමෙන් කියන්නේ විපස්සනා භාවනාවේදී නාම රූපයට එනවා කියලා. ඒකට තමයි බුද්ධ ආගමේ කියන්නේ හේතුඵල ධර්මතාවයට එනවා කියලා. ඒකට තමයි බුද්ධ ආගමේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයට එනවා කියලා. ඒකට තමයි බුද්ධ ආගමේ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා තීව්‍ර පුහුණුවට ඍජුවම අවතීර්ණ වෙනවා කියලා හඳුන්වන්නේ. නිසා ඒ විදිහට අපේ ජීවිත සකස් කරගෙන සකස් කරගෙන යන්නට ඕනේ. සකස් කරගෙන යන්නට ඕනේ. ඒතකොට යම් කේ දවසක මේ අපේ සුපින්නොතුන්ට හොඳට පින් තියෙනවා. එදිරිසිංහ මහත්මයාටත් පින් තියෙනවා. දරුවන්ටත් පින් තියෙනවා. මේ දායක සභාවේ සියලු දෙනාටත් පින් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේක සලකාගෙන ওই විදිහට වැඩ කරගෙන යන්න විපස්සනා භාවනාවක් එහෙම කෙරිලා හැම නැත්නම් කවදාවත් ඒක හරි බරපතලයි. ලැජ්ජා වෙන්න වටිනා. මොකද බුද්ධ ශාසනයේ පරමාර්ථය සඳහා තම අවතීර්ණ වෙලා නැහැ කියන එකයි ඒකෙන් සනාත වෙන්නේ. ඒ නිසා දැන් ওই බණ ටික කියවෙනකොට බණ ටික ඇහෙනකොට ඔබත් මගේ චිත්තසංතානවල පහළ වෙච්ච කුසල චේතනා සම්පත්තිය මේ මඟ පෙන්වීම දුන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට සුද්ධ බුද්ධ පූජා උපහාරයක් වේවා කියලා බුදු පූජා පවත්වන්නට ඕනේ. සියලු දෙනාගේ ලෞකික ලෝකෝත්තර සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා මෛත්‍රිය කරමින් දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති අපට උතුම් ධර්මාභෝධය ලබා දුන් දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේ කරගෙන යන උදාරතරු ලෝක සාසනික සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා විවිධාත්මේ ආශිර්වාද ලැබේවා සිළු දෙවියන්ගේ රැකවරණ ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ මේරිගම බෝතලේ ඉහළගම කිනිතුලාගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය අල්ගමුවේ සුදීරානන්ද ස්වාමින් වහන්සේ. මෙම ධර්ම දේශනාවේ සංයුත කැටියක් කෙසෙත් පැටියක් ඔබට අවශ්‍ය නම් වැඩිතරතුරු සඳහා කෙසෙත් අලවියන්ති විමසන්න. 0111 30 710 82 දුරකථන අංකය. 0111 30 710 82 කැසට් අලවි අංශයේ දුරකථන අංකය. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සිටියසෙන් සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය වන ධර්මදේශනා සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව ප්‍රධාන කාර්යාලයෙන් සහ රජරට රුහුණ මහනුවර යන ප්‍රාදේශීය සේවාවලින් සහ කැසට් අලු විද්‍යෝජිතයන්ගෙන් සහ දායක පත්‍රිකා බෙදන ස්ථානවලින් විස්තර සහ දායකත්ව පත්‍රිකා ලබා ගත හැකි. නොසිනම් 2.697 491 2.697 140 හෝ 2.692 983 යන අංකවලින් විමසන්න. ජීවිතය හැරගිය ඥාති මිත්‍රාදීන්ට සහ ජීවත්ව සිටින මෞදෙමෝපියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම නිසා මෙය ඔබට ලැබෙන මහඟු අවස්ථාවක්.